වේලාව රාත්‍රී 8:00 විනාඩි 1යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයයි. සෙනසුරාදා රාත්‍රී ධර්මානුශාසනාව. පින්තුනි අද දේශකයන්න් වහන්සේ පූජ්‍යපාද උඩුතුඹර කාශ්‍යප ස්වාමීන් වහන්සේ. පින්තුනි අද ධර්මදේශනාවේ මාතෘකාව කොටගත්තේ බුද්ධ ධර්මයේ කියවෙන ප්‍රත්‍යාවේක්ෂ කිරීම පිළිබඳවයි. උතුම් ධර්මයේ ශ්‍රවණය කිරීමටයි අප හැමදෙනා දැන් සූදානම් වන්නේ සාදු සාදු සාදු සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා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 ආසන්න වෙන භවයක් බවට පත් කරගන්න ඕනේ මොහොතක් බවට පත් කරගන්න ඕනේ එවැනි අදිස්ථානයක් ඇති කරගෙන කොහොමද කටයුතු කරන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව මම හිත සකස් කරගන්නවා කියන අදිස්ථානෙන් ධර්ම ශ්‍රවණය කරන අය කල්පනා කරගන්න ඕනේ මගේ චිත්තසංතානය නිවැරදි කරගෙන මේ ජීවිතය සාර්ථක කරගෙන සංසාරික ජීවිතයම සුවපත් භාවයට පත් කරගන්නවා සියලු දුක් පිරවන් කොට උතුම් නිවනින් සැනසෙනවා කියන අදිස්ථානේ ප්‍රාර්ථනා කරගන්න. එනත් මේ අපිට අයිතියක් නැතුවම ක්‍රියාත්මක වන මේ సంతాනගත වැඩපිළිවෙලෙහි මේකුත් අකුසලයන් අපේ අවසරයක් නැතුවම සකස් වෙනවා. හරියට නිකන් යම් උපකරණයක් ක්‍රියාත්මක වෙන්නේ යම් යම් නීතියකට අනුව මොනවා හරි උපකරණයක් තියෙනවා නම් ඒ උපකරණය ක්‍රියාත්මක වෙන්නේ ඒක හදලා තියෙන ක්‍රමවේදයට අනුව. එතකොට එහි යම්කිසි අඩුපාඩු තියෙනවා නම් ඒක හරියට වැඩ කරන්නේ නැහැ. ඒ වගේ මේ හිතේ හරියට උපකරණයක් වගේමයි. දැන් අපි හිතමුකෝ යම්කිසි තැනක තියෙනවා කියලා තේ හදන මොකක් හරි උපකරණයක් තේ සකස් වෙන. දැන් අපි දන්නවා මේ අත දාගලා තියෙන කිල් කෝපි හදන මැෂින් තියෙනවා. කෝපි මැෂින් තියෙනවා. ඉතින් ඒ වාට යොදවලා තියෙන ඒවා පිළිවෙල කරලා තියෙන ආකාරයට තමයි ඒකේ මිශ්‍ර වීම සිද්ධ වෙන්නේ. සීනි වැඩියෙන් මිශ්‍ර කරන්න සකස් කරන්න පුළුවන්. කෝපි වැඩියෙන් මිශ්‍ර වෙන්න සකස් කරන්න පුළුවන්. වතුර වැඩියෙන් මිශ්‍ර වෙන්න සකස් කරන්න පුළුවන්. ඉතින් රස බල බල රස බල බල දන්නා යම් කර කරන්නේ ඒක සකස් කරනවා. එතකොට අපේ අත්තු ගෙදරක හොද්දක් හදනවා නම් ඒත් එහෙමයි. එහි රස බල බල රස බල බල හරි රසය හට ගන්න තුරු එක එක ඒවා දම දම සකස් කරනවා. අන්න වගේ අපේ හිතෙන් නිවැරදි ධර්මයන් නැగిලා යන විදිහට අපේ චිත්තසංතානය හැම වෙලේම සකස් කරගන්න ඕනේ. ආන්ගේ සකස් කරගැනීමේ වැඩපිළිවෙල තමයි බුදුන් වහන්සේගේ ධර්මයේ තියෙන ප්‍රත්‍යාවේක්ෂාව කියලා කියන්නේ. ඒක තමයි ලෝකයේ තියෙන උතුම්ම ආවර්ජනය. නැවත වාරයක් තමන්ගේ දිහා බලලා අනුපාඩු සකස් කරගන්න එක. විභාගයකට යන ළමයෙක් වුණත් මම දැන් කොච්චර පාඩම් කරලා තියෙනවද කියලා විමසලා බලලා අනුපාඩු සකස් කරගන්නවා. එතකොට ශරීරය වුණත් එහෙමයි දැන් රාහුල හාමුදුරන් බුදුරජාණන් වහන්සේ දේශනා කරේ කැඩපත මොකටද? කැඩපත මුහුණ බලලා මුහුණේ තියෙන අලුතෙන් සකස් කරගන්න. ආන්ගේ සකස් කරගන්නවා වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරා කාය කර්ම, වාක් කර්ම, මනෝ කර්ම සකස් කරගන්න කියලා. ඒ සකස් කරගන්න ඕන විදිහක් දේශනා කරා. ඉතින් අන්න ඒ වගේ අපි හැම වෙලෙම හැම නිමේෂයකම තමන්ගේ කයෙන් කෙරෙන ක්‍රියාවන් සිද්ධ වෙන වචන ක්‍රියාත්මක භාවයට යන සිතුවිලි කියන්නේ වචනයෙන් සහ ක්‍රියාවෙන් ක්‍රියාත්මක භාවයට යන සිතුවිලි තියෙන ඒවා ප්‍රබල වුණාම ඒ සිතුවිල්ල ප්‍රබල වුණාම තමයි ක්‍රියාත්මක භාවයට යන්නේ ඉතින් එහෙනම් ඒවා දිහා නැවත හැරි හැරි බල බල බල බල බල බල පිරිසිදු කරගන්න ඕනේ එහෙම කෙනාට අන්තිමට ඊටාම ප්‍රබල තත්වයකට පත් වෙන්න පුළුවන්කම තියෙනවා පින්නත් නේ. ඉතින් ඒකින්ද අපි බලන්න ඕනේ හැම වෙලේම හැම නිමේෂයකම බලන්න ඕනේ මගේ సంతානගත වැඩපිළිවෙල බුදුරජාණන් වහන්සේ අනුමත කරපු වැඩපිළිවෙලත් එක්ක කොච්චර එහා මෙහා වෙලා තියෙනවද අපගමනය වෙලා තියෙනවද ආන්ගේ අපගමනය අඩු කරගන්න හැම වෙලෙම කටයුතු කරන්න ඕනේ බුදුරජාණන් වහන්සේ අනුමත කරේ රහත් භාවයට පත් වුණා කියලා අපි සඳහන් කරන సంతානය රහතන් වහන්සේගේ හිත තමයි බුදුරජාණන් වහන්සේ අනුමත කරපු හිත. බුදුරජාණන් වහන්සේ අපිට සකස් කරන්න කිව්වේ අන්න ඒ වගේ సంతානයක්. එතකොට අපේ ප්‍රත්‍යවේක්ෂාව තියෙන්න ඕනේ ආන් ඒකත් එක්ක සංසන්දනය කරමින්. විභාගයට යන ළමයෙක් නම් නැත්නම් දැන් ගොඩක් හදන අම්මෙක් නම් මොකද කරන්නේ? එයාගේ හිතේ තියෙන මේක එන්න ඕන මෙන්න මේ පදමට මෙන්න මේ රස කියලා. නේද? ඉතින් මොකද කරන්නේ? ඒ රස තමන්ගේ సంతානයේ තියාගෙන මෙන්න මේ ගානටයි පදම කියලා ඒ පදම එන විදිහට අනිත් ඒවා සකස් කරගන්නවා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරේ හිතේ පදම. හිතේ පදම තමයි රහතන් වහන්සේගේ ස්වභාවය. ඒකට අපි හැම අවස්ථාවකදීම රහතන් වහන්සේ ගැන රහතන් වහන්සේගේ ජීවිත රහත් උත්තමයන් වහන්සේ නමකගේ ක්‍රියාවන් වාචික ස්වභාවයන් සිතුවිලි පිළිබඳව අසා දැනගන්න ඕනේ ඉස්සෙල්ලා. අසා දැනගෙන ඒවා පිළිබඳව අදහස් උපදවා ගන්න ඕනේ. අම්මා කෙනෙක් හොද්දක් හදනකොට දැන් හොද්ද දියරහයි. අම්මගේ හිතේ සංඥාවක් තියෙනවා. මොකක්ද කියන සංඥාව? මේ හොද්ද මේ රස තිබුණා නැදි? මේක තව ලුණු ටික දැම්මොත් අන්න අර ගානට එනවා කියලා. මොකද ඒ වෙලාවේ දැනෙනව නෙවෙයි ඒක. ඒ වෙලාවේ නෑදම හැදිලා. හැබැයි ඒ විදිහට හදා ගැනීමේ අදහස සංඥාව තියෙන මේ ගානටයි රසෙන්න ඕනේ. ඉතින් හොඳට පරිණත ස්වභාවයකින් උයන්න පුළුවන් අම්ම කෙනෙක් මොකද කරන්නේ? හොඳට දන්නවා මෙන්න මේ ගානයි පදම කියලා. ඒ ගානට එනකන් අනිත් ඒවා ටික දාදා දාදා දාදා බල බල බල බල සකස් කරගන්නවා. ඒ කියන්නේ මෙන්න මේ රසයි එන්න ඕනේ මේ හදලා ඉවරනකොට මෙන්න මේ රසයි එන්න ඕනේ කියලා සංඥාවක් තියෙනවා. ඒ වගේ රහතන් වහන්සේගේ ජීවිතය පිළිබඳව ඒ ක්‍රියාකාරීත්වයන් පිළිබඳ ගවේෂණය කරපුවාම පින්නන්නේ අපිට සාමාන්‍ය ජීවිතයේදී විරාග සංඥා, නිරෝධ සංඥා ඇති කරගන්න පුළුවන්. විරාගය පිළිබඳ සංඥාවක් එන්න ඕන අපිට. ඒ සංඥාව ආවේ නැත්තම් අපි සකස් කළ යුත්තේ කොතෙන්ද කියලා දන්නේ මේ බුද්ධ හදන කෙනා දන්නේ නැත්නම් මෙන්න මේ ගානටයි පදමෙන්න ඕන රසෙන්න ඕන මේ ගානටයි කියලා ඉතින් මොන මොන හරි දායන් තුමර කොයි වගේ රහක් කියලාද දන්නේ නැහැ. ඒ වගේ දැනගන්න ඕන. ඒ සඳහා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද ආදී සූත්‍ර ධර්ම වල ඒතං සම්තං ඒතං පණීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බූපදීපච්චනි සබ්බෝ තණ්හක්ඛේ විරාගෝ නිරෝධෝ නිබ්බානಂತಿ. මේ විදිහට ඒ සංඥාව උපදවා ගන්න කියලා සඳහන් කරලා තියෙනවා. ඒතර අපිට අදහසක් තියෙන්න ඕනේ පින්නත් නේ. අපි මොහොතක් හිතුවොත් උපතිස්ස පරිබ්‍රාජකයා ලෝකය ගැන කලකිරිලා මේ ලෝකයේ තියෙන දේවල් නැති වෙනවා. මේවා කැඩෙනවා බිඳිනවා. පවත් ගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. මොන විදියකින් සන්තෝෂය හොයාගන්න හැදුවත් වෙනස් වෙන දේවල් වල පළදු වෙන දේවල් වල කැඩෙන බිඳෙන දේවල් වල වලින් සතුට හොයන්න ගියොත් දුකක්මයි ඇති වෙන්නේ. මේක මීට වැඩිය මොකක් හරි වෙනසක් තියෙන්න ඕනේ. එකම දේ බල බල එකම දේ අහහා එකම දේ විඳ විඳ මේ ජීවන ජීවිතේ ඉවරක් වෙන්නේ නැහැ. වැඩවල ඉවරක් ඇත්තෙත් නැහැ. නිදහසකුත් නැහැ. අන්න ඒ බව දැනගෙන උපරිෂ්ඨ පරිබ්‍රාජකයා ලෝකේ ගවේෂණය කරන්න හඹාගෙන යද්දි ලොවේහි කිසියම් හෝ කිසි කෙනෙක් මොනවා හරි ධර්මයක් ගැන දන්නවද කියලා අස්සජි මහරහතන් වහන්සේගේ දැකීම අඳුනා තරමින් වචනයකදී මුදදා. මේනම් මහා උත්මයෙක් කියලා දැනගත්තේ කොහොමද? සංවර ඉන්ද්‍රයන් දැකලා. ඉන්ද්‍රයන් සංවරභාවය දැකලා. එන්නත් මේ අපි හරි කලබලෙන් ඉන්නේ. පාරේ යනකොට සාමාන්‍ය මිනිස්සයා හරි කලබලයි. බඩගින්න ඉන්න කෙනෙක් බත් පිඟානක් තියෙන තැනක බත් පිඟානක් තියෙන තැනක ඉන්න බඩගින්න ඉන්න කෙනෙකුට රසය කෑම වේලක් තියෙනවා මේසයක් උඩ හොඳට බඩගින්න ඉන්න කෙනෙකුට කවුරු හරි ඇවිල්ලා ඉතිහාසය උගන්වන්න පටන් ගත්තොත් නේද? උගන්වන්නේ කෙනා උගන්වන අතර වාරේ අරයා හරිය නොසන්සුන්කමෙන් ඉන්නේ. හැම වෙලේම අර පැත්ත බලන්න. නේද? මොකද ඒ ඉගෙන ගන්න තරම් හිත යන්නේ නැහැ නොසන්සුන්ද. කෑමේ ආසාව තියෙනවා. ඒකෙන් තුන් කාලක් විතර ගෑවට පස්සේ බඩ පිරුණාට පස්සේ ආන් දැන් අර කෑම පිඟාන අතර තිබ්බ කියලා කිසිම ප්‍රශ්නයක් ඇත්තේ නැහැ. ආන් වගේ ඒ බඩගින්න ඉන්න වෙලාවට කැම දැක්කා වාගේ පින්වත්නි හැම නිමේෂයකම මේ ගිනි ගන්න හිතේ තියෙන කෙලස් ගිනි වලට හරියට ගින්නට මොනවා හරි දානවා වගේ මේ තණ්හාව ගින්දර වගේ. ඇසීමේ තණ්හාව, දැකීමේ තණ්හාව, විඳීමේ තණ්හාව ගින්දර වගේ පින්වත්නි. මේ ගින්දර වගේ කියන්නේ. ගිනි ගොඩකට මොනවා දැම්මත් පිච්චිලා අළු වෙලා යනවා මිසක්කා ඒක දාපු ඒ වගේ සලකුණක්වත් ඇත්තේ නැහැ. ආ මේ වගේ අපි මේ ඇහෙන් තියෙන මේ හිතේ තියෙන දැකීමේ තණ්හාව, ඇසීමේ තණ්හාව, විඳීමේ තණ්හාව, සංසිඳීමේ අදහසෙන් ඇස්වලට මොන තරම් රූප පෙන්වුවා හ්ම් සංසිඳෙන්නේ නැහැ කොහෙන්ද පෙන්වන්න පියව කියලා අහන්න ඕන තමන්ගේ ඇතුලේ කොහොමද මම දැන් පෙන්වන්න පියව කොච්චර මගේ දරුවන් පෙන්වනවද ආයෙ පෙන්වන්න ඕනද නැද්ද අභයන්දාගෙත් ඕනේ, හිතෝදෙත් ඕනේ, අනිද්දත් ඕනේ, ඉනරිද්දත් ඕනේ කියලා හැමදාම පෙන්වන්න ඕනේ. එකම දේ ආය ආය ආය ආය මේක අස්සට දාන්න ඕනේ. ඉතින් ගින්දරට මොන හරි දානවා වගේ ඒ වගේ මේ තියෙන ඒ වගේ තියෙන නොසන්සුන් ගතියින්ද අපහසු ගතියින්ද අපේ පින්නත් නේ අපි නැගිට වෙලාවෙ ඉඳන් නිදා ගන්න වෙලාව දක්වා විතරක් නෙවෙයි සිහිනෙන් පවා ඉන්නේ හරි නොසන්සුන්කමකින් නිරගණීමේ අදහසින් රූප ගිලීමේ, ශබ්ද ගිලීමේ, ගන්ධ ගිලීමේ, රස ගිලීමේ, ස්පර්ශ ගිලීමේ මේ ධම්ම ආදරය ආදී ධර්මයන් ගිල ගැනීමේ අදහසකින් හැම නිමේෂයකම හොය හොය ඉන්නේ. ඒකින්ද මේ ඉන්දියන් වල සංවර්භාවයක් නැහැ. පාරේ යනකොටත් වටපිට බල බල යන්න හිතෙනවා. වටපිට බල බල නේද බස් එක යනවා කියලා හිතනද යනකොට ඉතින් ජනේලයක් ළඟ ඉඳගත්ත කෙනා බෙල්ල රිදෙනකම් බලාගෙන යන්න ඕන. මොකද නොබලා ඉන්න බෑ. ඒ පැත්තේ මොනවා හරි නේද හිත සතුටු කරන දේවල් දකී දකී කියලා ඉතින් බෙල්ල කියනකොට පොඩ්ඩක් කෙලින් බලා ගන්න. එනකොට දන්නේම නැතුව ආයනික පැත්තට හැරෙනවා. ඉතින් ඒ වගේ මේ මේ තියෙන ස්වභාවය හින්දා හරිම සංසුන්. කෑමපි ගන්න දැක්ක වෙලාවේ කාට හරි අර බඩගිනින් ඉන්න වෙලාවට යා නොසන්සුන්ව හිටියට හොඳට තුන් කාලක් විතර කෑවට පස්සේ తాවකාලිකව සංසුන් නේද? ආ දැන් සංසුන්. දැන් ඉගෙන ගන්න පුළුවන් වුණා. ආ මේ වගේ ලෝකේ කාලය ඉවරයි නෝ. බත් කාලා ඉවරනවා වගේ ලෝකෙම සම්පූර්ණයෙන් කාලා ඉවරයි. ඇහෙන් රූප බැලීමේ අදහසක් නැහැ. කනෙන් ශබ්ද අසා ගැනීමේ නොයසිලිමත්කමක් දැඩි අදහසක් පොරැල්ීමේ අදහසක් අයිති කර ගැනීමේ අදහසක් අසුරුකමක් හදිස්සියක් මොකක්වත් නැහැ හැට ලස්සන රූපයක් කැමීමේ. කනට ශබ්දයක් ඇසීමේ හදිස්සියක් මොකුත් නැහැ. කලබලයක් නැහැ. ඒක අදහසක් නැහැ. දැක්කොත් ඉතින් දකින දේ ඔහේ දකගෙන යනවා. ආන් එහෙමනම් ජීවිතේ අර හොඳට බඩ පිරිච්ච වෙලාවේ කැම්පින් ආන දැක්ක කෙනාට ඉතින් ඒ කැම දැක්කා කියලා ඉතින් ප්‍රශ්නයක් නැහැ නේ කාලා ඉන්න කෙනාට. මේ ජීවිතේ මේ වගේ නේද? පාරේ ඇවිදගෙන යනකොට හදිස්සියක් නෑ නේද? සංවරකම ඉබේම හැදෙනවද නැද්ද? අන්න බලන්න එන්නේ මේ සංවරකම අමුතුවෙන් පෙන්වන්න ප්‍රදර්ශනය කරන සංවරකමක් නෙවෙයි. ඒ සංවරකම අතුලාන්තයෙන් ඇතිවෙන සංවරකමක්. කෙලෙස් සංසිඳීම නිසා වෙන තියෙන සමරකම. ආන්ගේ තමයි රහතන් වහන්සේගේ ස්වභාවය. මේක හරි ලස්සන උපමාවකින් සඳහන් කරන තේදා උපදේශ පරිත්‍රාජකයා මේ අසජි මහරහතන් වහන්සේ දකින්නකොට මේ ඉන්ද්‍රියන් වලින් මඳුර ගන්නවා මේ ඥානවන්තයා. මේන ලේසි මාසු කෙනෙක් නෙවෙයි කියලා. හරියට කොයි වගේද කියලා කියනවා නම් පින්නත් මේ සඳහන් වෙනවා ධර්මයේ රූප හමුවේ හරියට නිකන් අන්ධයෙකු නොවුනාට අන්ධෙක් වාගේ ඇස් පෙනුනාට අන්ධෙක් වාගේ කන් ඇහුණාට බහිරෙක් වාගේ මොකක්ද මේ කාරණාව කියලා බලන්න ඇස් පෙනුනාට අන්ධෙක් වාගේ දැන් ලස්සන හෝ නැත්තම් හරීම කර්කශ රූපයක් ඉදිරියෙන් අන්ධෙක් යනවා හරිද? ඊටාම පීඩාකාරී හෝ ඊටාම සෞම්‍ය ඊටාම සාන්ත රූපයක් ඉදිරියෙන් නැත්නම් ලස්සන රූපයක් ඉදිරියෙන් අන්ධයෙක් යනවා. එයාගේ හිත මොහොතකට හෙල්ලෙනවද? ඇයි පේන්න තින්දා. එතකොට අන්ධයෙක් නුනාට අන්ධයෙක්සේ කියලා කියන්නේ එතකොට ඒ කියන්නේ ඇස් පියාගෙන යනවා. එහෙමද? නෑ. ඇස් දෙක අරගෙන මාර රූප දකින්නවා. දැක්කට හිත හෙල්ලෙන්නේ නෑ කියන එකයි මේ කියන්නේ. හරි. කන් දෙක ඇහුණාට මිහිර කුසේ පරස වචන හරි සෞම්‍ය වචන හරි මිහිරකුත් ඉන්න තැන නේද? අපූර්ව සංගීතයක් හරි සද්දයක් ඇහෙනවා විහිරාගේ හිත හෙල්ලෙන්නේ එතකොට විහිරෙකු නොවුනාට විහිරෙකුසේ කියන්නේ අන්න හිත හෙල්ලෙන්නේ ආන්ගේ ඒ වගේ සිතක් තියාගෙන වාසය කරන දුටු දේ දැක්කා පමණයි. ඒක කියන්නේ එහෙමයි. ඒ වගේ సంతානය ඇති වෙන தත්ත්වයට තමන්ගේ හිතපත් කර ගැනීම. ඒ තමයි රහතන් වහන්සේ නමගේ ස්වභාවය. එතකොට මේකෙන් අපේ හිත අපගමණය වෙලා තියෙන්නේ. අපගමණය වෙනවා කියලා කියන්නේ යම්කිසි දුරකට ඊට වඩා වෙනස් වෙලා. සහත උත්තමයන්න් වහන්සේගේ හිත අන්නාර විදිහයි මගේ හිත මෙන්න මේ විදිහයි කියලා සංසන්දනාත්මක හැම වෙලේම බලලා අර සත්‍යෙට හදාගන්න මම මොකද කරන්න ඕනේ? අර සත්‍යෙට හදාගන්න මම මොකද කරන්න ඕනේ? දරුවෙක් දැක්කා නැත්නම් කැමති කෙනෙක් දැක්කා හිත සැලුණා. එතකොට ඒ සැලීම ඉස්සෙල්ලාම ඒ නිශ්චලව තියෙන ස්වභාවයේ තියෙන නිශ්චල ස්වභාවයේ තියෙන හිත යම්කිසි කෙලෙස් ධර්මයක් ඉදිරියේ ඉස්සෙල්ලාම වෙන්නේ සැලෙන්න පටන් ගැනීමයි. ඒ සැලීම තවත් ප්‍රබල වුණොත් ප්‍රබල වුණොත් ප්‍රබල වුණොත් මොකද වෙන්නේ? ක්‍රියාත්මක භාවයට යනවා. දැන් මේ தත්ත්වය තමයි අඩු කරගන්න ඕන ප්‍රමාණිකුලව. දැන් පින්නත් මේ රහතන් වහන්සේ අපි හිතමුකෝ කාගේ හරි දිනුවක් දැකලා ඇති වෙන මහා ඊර්ෂ්‍යාවක් කියලා. හරිද? දැන් රහත් උත්තමයන් වහන්සේගේ හිතත් එක්ක සංසන්දනය කරනකොට රහත් උත්තමයන් වහන්සේට මේ ඊර්ෂ්‍යාව ඇති වෙන්නේ නැහැ. අම්මා මතක් කරලා තියෙන ආදරයක් කියන්නේ රහතන් වහන්සේට අම්මාව මතක් වෙනවා සබ්බ සංකාර සමතෝ. අම්මා නිසාවෙන් ලෝභයක් ඇති වෙන්නේ නැහැ, ආදරයක් ඇති වෙන්නේ නැහැ. නමුත් අම්මාව අඳුරනවා. අම්මට සලකන්න ඕන කියලා දන්නවා. හරිද? එතකොට අන්න ඒ தත්ත්වයට එතන අපි හොඳට තේරුම් ගන්න ඕන තැන. දැන් යම් කිසි කෙනෙකුට යමෙක් යමේ අනුන්ගේ දෙයක් දැකලා ඊර්ෂ්‍යාවක් හටගත්තා නම් ඒ හට ගැනීමෙන්ම තේරෙනවද නැද්ද? මගේ හිතේ ඊර්ෂ්‍යාව හටගන්න ස්වභාවය තියෙනවා. දෙතිස් කුණපයන්ගෙන් පිරිච්ච මේ ශරීර දැකලා නේද කෙස්ලොම් නියද සම්මස්නාර ඇට ඇටම් දුර ආදී වශයෙන් ජීවි ගතියක් නැති. පිළිකුල් ස්වභාවයේ යුක්ත සත්වයක් කියලා ගන්න බැරි. මේ හැම නිබඳවම මොනතරම් පිරිසුදු කළාද පිරිසුදු කරලා ඉවර කරන්න බැරි. කොච්චර පිරිසිදු මේ ශරීරය අරගෙන කොච්චර පිරිසිදු කරලා ඉවර කරන්න පුළුවන්ද? මේ ගොම ගොඩක් හොලනවා වගේ හරියන්නේ නේද? හ්ම්. එහෙම තත්ත්වයක තියෙන මේ ශරීරයක් පිළිබඳව යමෙකුට රාගය උපදිනවාය කියන්නේම රහත් හිතෙන් පරිබාහිර දෙයක්. අනන්ත රහත් හිතට ප්‍රතිවිරුද්ධ දෙයක් සිද්ධ වෙලා උපදින හැ උපදිනකොටම දැනගන්න ඕනේ මගේ හිතේ රාගය උපදින ස්වභාවය තියෙනවා. මගේ හිතේ ද්වේෂය හටගන්න ස්වභාවය තියෙනවා. මගේ හිතේ මෝහය හටගන්න ඊර්ෂ්‍යා, කෝධ, වෛර, මාන්න හටගන්න ස්වභාවය තියෙනවා. ඒ අරමුණු හැමුවේ මේක ඇවිස්සෙන ගතිය තියෙනවා. මේක ඇවිස්සෙන ස්වභාවය තියෙනවා කියලා. ඊළඟට මොකද වෙන්නේ මේ ස්වභාවය එන්නේ ස්වභාවය කියන එකට කියනවා අනුසය වශයෙන් තියෙන කෙලෙස් කියලා. ඒ කියන්නේ කියනවා නෙවෙයි දැන් තරහා මේ වෙලාවේ දැන් අපි ධර්ම ශ්‍රවණය කරන වෙලාවේ තරහ නැහැ. හැබැයි තරහට අදාළ යමක් වුණොත් තරහ එනවා. එහෙනම් දැන් දන්න දැන් තරහ නැති වුණාට තරහ යන ගතිය තියෙනවා. ඒක එයා දැනගන්න ඕනේ. ඊළඟට තරහ ඇති වෙනකොටම හරියට ඇතුළ කොනිටනවා වගේ හූරනවා වගේ නේද දවනවා වගේ ඔන්න තරහ කියන එක ඇති වෙන අන්න එහෙමත් එක්ක ඊර්ෂ්‍යාව ඇති වෙන්නෙත් එහෙම නිකන් අතුලාන්ත රාගය ඇති වෙන්නෙත් එහෙම එලෙස් ධර්මත් එක්ක හත් වෙන දැවිලි සහිත ගතියක් තියෙනවා අපේ මේ උපදින උපදින පංචපාදානස්කන්ධය තුල දැවිලි දැවිලි පිච්චිලි සහිතව උපදිනවා කෙලෙස් සහිතනවා අන්න එහෙම ඉපදිලා හිත නොසන්සුන් කරනවා මේක සංසිඳවන්න සංසිඳවන්න සංසිඳවන්න කියලා කොහොමද එක්කෝ නේද? ලෝභයක් නම් ඒක තෘප්තිමත් වෙන්න ඕන, දේශයක් නම් ඒක තෘප්තිමත් වෙන්න. කොහොමද දේශය තෘප්තිමත් වෙන්නේ? අපි කියන්නේ මම මේ ඉවසගෙන ඉන්නේ මට මේ වචන ටික කියන කන් නිවනක් නෑ කියලා කියන්නේ. හොඳට තරහ ගිහින් වචන ටික කියන කන් නිවනක් නෑ කියලා අන්න තෘප්තිමත් වෙලා නෑ. ඊට පස්සේ හොඳට හම්බුනාට පස්සේ කියලා හොඳට අනුන් පද ටිකයි ඔක්කොම කියලා කියනවා. දැන් හොඳයි දැන් සනීපයි කියලා. එහෙනම් නේද? ආන් මේ වගේ ක්‍රමයකට ක්‍රමයක් ඕනේ මේක සංසිඳව ගන්න. ඒ වගේ ක්‍රමයකට තමයි සංසිඳවන්නේ. හැබැයි චුට්ටකින් ආ ඒක හැදෙනවා. එහෙනම් අන්න නොසන්සුන් වෙලා යම් කිසි සීමාවකට ආවට පස්සේ ඒ කියන්නේ දැන් නොසන්සුන් වීම දැනෙන්න පටන් ගත්ත ගමන් කියන පරිඋත්ථාන මට්ටමට ආවාය කියලා. එතකොට ඒක වැඩි වෙලා වැඩි වෙලා වැඩි වෙලා මොකද වෙන්නේ ක්‍රියාත්මක භාවයට යනවා. එතකොට කියන විතික්‍රමන මට්ටමට ආවා කියලා. දැන් බලන්න දැනෙන්නේ නැතුව තිබ්බ කෙලෙස් ධර්මයක් නැතුව තිබ්බ කෙලෙස් ධර්මයක් උපදිනවා. ඉපදිලා එක වැඩෙනවා. වැඩිලා මොකද වෙන්නේ? ක්‍රියාත්මක භාවයට යන සීමාව පැනගෙන යනවා. ඒ කියන්නේ එතකොට කෙලස් ධර්මයේ වැඩිලා ලොකු වෙලා ගිහිල්ලා නේද? එහෙනම් ඒක හැදිලා සීමාව ඉක්මවලා යනකම්ම මම මොකද කරලා තියෙන්නේ? මට ඒක අඳුර ගන්න බැරිලා මේක යට උබා ගන්න බැරි වෙලා. එතකොට එක එක එක එක සමහර ඒවා පින්නත් අනුසය වශයෙන් තියෙන කෙලස් කියලා කියන්නේ ඒවා දැන් මේ මොහොත තරහ කියන එක නෑ. සමහර ඒවා ඒවා පරිඋත්තරණ මට්ටමට ඇවිල්ලා හිත විතරක් නොසන්සුන් කරලා කියලා යනවා. නේද? සමහරකට එහෙම ක්‍රියාත්මක භාවයට යන්නේ නැහැ. සමහරකට බයින්න ඕනේ, ගහන්න ඕනේ කියලා හිතුවට බයින්නෙත් නැහැ, ගහන්නෙත් නැහැ ඒක සංසිඳිලා යනවා. සමහර ඒවා බයින මට්ටමට ඇවිල්ලා යනවා. සමහර ඒවා කයෙන් ක්‍රියාත්මක වෙන මට්ටමට ඇවිල්ලා යනවා. සමහර ඒවා හිතේ ක්‍රියාත්මක මට්ටමට ඇවිල්ලා නවතිනවා. සමහර ඒවා වචනෙන් ක්‍රියාත්මක වෙන මට්ටමට ඇවිල්ලා නවතිනවා. ඊට ප්‍රබල වුණොත් මොකද වෙන්නේ? ක්‍රියාත්මක භාවයට යනවා. බලන්න මොන කවුරු හරි නරක වැඩක් කරනවා ඉස්සෙල්ලාම අනුසය වශයෙන් ටික තරහ යන ගතියක් තිබ්බම මට තරහ ආවේ නැහැ. එහෙනම් ඊළඟට මොකද කරන්නේ නිකන් යන්තම් චුට්ටක් ඇතුළ හූරනවා වගේ, දනවා වගේ තරහින් පටන් ගත්තා. තවත් එයා වැඩේ කරනවා. ඒකට තවත් දැන් මට මේක දැන් මේ රහතන් වහන්සේට ප්‍රතිවිරුද්ධ වැඩේ කරලා මේ වෙන්නේ. තරහ යන ස්වභාවය තිබුණා හිතේ දැන් තරහ වැඩි වුණා. දැන් ටික ටික ටික ටික තවත් වැඩි වුණා නේද? තවත් වැඩි වෙලා මොකද වෙන්නේ? සීමාවකින් එහාට ගියාට පස්සේ බයින්ද පටන් ගත්තා. දැන් බැන බැන ඉන්නවා අපි. බැන බැන ඉන්නකොට තවත් වැඩි වුණොත් ගහන්න පයින්නවා නේද? එහෙනම් ක්‍රමානුකූලව වැඩි වෙලා නැතිලා යනවා. වැඩි වෙලා එක් සීමාවට ගිහින් නැතිලා යනවා. අන්න බලන්න ඒ සිද්ධ වෙන කෙලස් ධර්මයක් ඇති වෙලා ඒක නොසහිත නොසන්සුන් කරලා ක්‍රියාත්මක භාවයට යනතුරු මගේ సంతාණයෙන් ප්‍රතිවිරුද්ධ අදහසක් ඇවිල්ලා ඇවිල්ලා නැහැ. ඇවිල්ලා නැහැ. අන්න බලන්න පින්නනේ තරහා ගියාම මොකක් හරි එකට අපි කේතු දේවල්ද කියන්නේ. පස්සේ මොකද වෙන්නේ? පස්සේ මොකද වෙන්නේ මතක් වෙන අපරාධ මම අර කිව්වේ කියලා. අර තරහා ගිය වෙලාවේ අන්න ඒ ස්ත්‍රීල කොහොමද? ඒ කවුරුත් කියලා දුන්නාද පස්සේ? නෑ කවුරුත් කියලා දෙන්නේ නැතුවම අපිම හිතන අපරාධ මම මේක කිව්වේ අපරාධ කරේ කියලා. එහෙනම් මට ඒක නොකරපු දෙයක් නොකළ යුතු දෙයක් කියලා දැනීම තියෙනවා. තිබ්බාට මගේ අතින් ඒක සිද්ධ වෙලා. අන්න ඒ එන්නේ ඒ විදිහට පින්නත් මේ තුන් ආකාරයකට අපි අපේ හිතේ උපදින්නා වූ මේ හැඟීම් පිළිබඳ කයෙන් වෙන මට්ටමකට දක්වා ගියාද වචනෙන් කියන මට්ටමකට දක්වා ගියාද සිතෙන් වෙන මට්ටමකට දක්වා ගියාද කියලා නේද හොයාගන්න ඕනේ මේ අපිරිසිදුව මේ හිත අපිරිසිදු වෙලා මෙච්චර දුරක් ගිහිල්ලාද කියලා හොයාගන්න ඕනේ දක ගන්න ඕනේ තේරුම් ගන්න ඕනේ තේරුම් අරන් මොකද කරන්න ඕනේ ඊළඟ වතාවේදී එහෙම නොවෙන්නේ අන්න හදාගන්න ඕනේ. ඒ මේක තමයි ධර්මයේ සඳහන් කරලා තියෙන ප්‍රත්‍යක්ෂා විදිය. හරි. ඒක හරිය ප්‍රබල වැඩසටහනක්. අපේ පැත්තෙන් අපි මේ ගැන තා දැඩි දැනුමකින් ජීවත් වෙන්න ඕන පින්නද මොකද්ද මේ වැඩ පිළිවෙල කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු. අහහා ඉන්න එකක් නෙවෙයි මේක. මම දුර්වල කෙනෙක් කෙනෙක් ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ. මම මේ කෙලස් සම්මේ මගේ දුර්වලකම් තියෙනවා. මට වරදිනවා. මගේ අතින් කයින් වරදින අවස්ථා තියෙනවා. වචනයෙන් වරදින අවස්ථා තියෙනවා. සිතුවිල්ලෙන් ඊර්ෂ්‍යා, ක්‍රෝධ, වෛරාගය හැදෙනවා. මේවා හැදෙනවා මොනවා හම් වේද මේවා හැදෙන්නේ? බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආරම්භ වෙනකොටයි මේවා හැදෙන්නේ. එතකොට ආන්ගේ හැදෙන එක මේ වතාවේදී හැදුනා නම් අපි කරන්නේ ඔය අඩුවෙන් දැරලා නිකන් හිතේ වේදනාවක දැන් අම්මා නැතුණා කියන්නේ. අම්මා නැති වෙලා හිතේ වේදනාවක් ආවා නම් දැන් ඊළඟට මොකද වෙන්න ඕන? දැනගන්න ඕනේ. ලොකු දුකක් වෙනවා කියන්නකෝ අම්මා නැති වෙලා. දැන් මොකද කල්පනා කරන්න ඕන? දැන් හිත හැදුනා ටිකක්. දානමාන දීලා පින් කරලා හැදුනා. හැබැයි තවත් ප්‍රහාරයක් තියෙනවා. මොකක්ද? තාත්තගේ වියෝට ගුණ දෙන්න තියෙනවා. ආන් එහෙම හිතන්න ඕන. තව මේ වගේ දේවල් වෙන්න පුළුවන්. ආය කවදාකවත් මේ වගේ දේවල් වෙන්නේ නැති විදිහට මම මගේ හිත සකස් කරගන්න ඕනේ කියලා තමන්ගේ චිත්තසංතානය සකස් කරන්න ඕනේ. බාහිරට හෙල්ලෙන්නේ නැති වෙන. දාන එතකොට අපි කියන අපි හිමීතරේ රහතන් වහන්සේගේ හිතට සමීප වෙන්න ඕනේ කියන්නේ ඒකයි. හරි උදාහරණයකින් අපි මේක තේරුම් ගමු කොහොමද මේක හදන්නේ කියලා. මේ අතරට පත්තය කියනවා. පත්තය කහපුවාම ඔන්න කෙනෙක් මොකද කරන්නේ? කොස්ස අරගන්න නැතුව සරප්පු ගන්නවා. කොස්ස ගන්න හුඟක් වෙලාවට ගන්න මොකටද? එළියට දාන්න. සරප්පු ගන්න හුඟක් වෙලාවට ගන්න මොකටද? චරු කරලා දාන්න. නේද? එතකොට ඒ අවස්ථාවදී දැන් ඔන්න පොඩි කරලා දැන් gedara ඉන්න කට්ටිය ගත්තොත් මේ එකම සිද්ධිය දැකලා පත්තෑයෙක් ලොකු පත්තෑයෙක් ගෙදරට ගියසකට ආව දැක්කා. gedara පස් දිනක් ඉන්නවා නම් පස් දිනාට එන්නේ මොකක් කරලාද පස් ආකාරයක හිතුවේවි. නේද? ඒ මොකද? අම්මා කියයි ඕකා මෙතෙන්ට ආපු හොඳ නෑ කියලා. හරි. තාත්තා ඉක්මනට සෙල්ෆ් එකක් ගන්න. පුතා හිටියොත් නේද? ඊටත් ඉක්මනට සරප්පක් ගන්න තියෙනවා. සමහර විට ආච්චම්ම හොසිලා අපේ ඔය කරන් කොහොමද බලන්න එපා කියලා. ඇයි මොකද එක එක්කෙනාට සිතුවිලි එන්නේ? එක්කෙනෙක් ගත්තොත් පින්න සමහර ඇත්තකට සිතුවිලි එනවා. මගේ වාසභූමියට මම හදාගත්ත තැනට මේක අමුකට දාලා ඒකින මරාදමිය යුතුයි නේද විසගෝර සත්වයා දැක නෑර මෝඩයා කියලා කියලා වදනිකුත් දැක්ක ගමන් තියෙන්නේ නේද එහෙම එකක් හදාගෙන එහෙම එකක් හදාගෙන මොකද කරන්නේ එයාට අර ඇති වෙන කෙලෙස් ධර්මයන් හැම අර සතාව චප්ප කරලා දානවා. එයාට ආවේ නෑ නේද චප්ප වෙච්ච සතා විඳින දුක පිළිබඳ සංඥාවක්. නේද? ආ චප්ප වෙච්ච සතා විඳින දුක පිළිබඳ සංඥාවක් ආවෙත් නෑ. මෙයාට අනාගතේ විඳින්න වෙන දුක් පිළිබඳ සංඥාවක් ආවෙත් නෑ. මේ අහිංසක සතා කොහොමවත්ම දන්නවද මේ නිවස මේ තැනත්තා හදාගත්තාය මං එහෙ යන්න හොඳ නෑ එහෙ පොඩි බබාලා ඉන්නවාය එයාලා බය වෙනවාය ඒවා මොකක්වත් දන්නවද? නෑ මොකක්වත් දන්නේ නෑ. ඊළඟට අපි දකුණට සතා දුවනවද නැද්ද? ඉතින් කරපොත්තා පවා දුවනවා පින්නත් නේ. දුවන්නේ එයාලට එන යම්සි සංඥාවක් තියෙන භයානක දෙයක් සිද්ධ වෙන්න යන්නේ කියලා. කිසි දෙයක් දන්නේ නැතුව අපි ඉන්න පැත්තට ආපු සතා හරි අල්ලලා හිමින්තරේ කරදරයක් වෙන්න තියෙන්නේ එළියට දැම්මා කියලා ඒ තරම් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. එහෙම එකක් ඇත්තේ නෑ කොහොමත්ම. ඉතින් මේක මේ සතාව මැරුණොත් මේ සතාගේ ශරීරය පොළොවට ඇලෙනවා. ඊට පස්සේ අර කකුල් ඔක්කොම දඟලනවා. අර බඩවැල් පොඩි වෙලා නේද? චරු වෙලා එළියට පැනලා ඊට පස්සේ ලොකු වෙලාවක් යනකම් මේ සතා මැරෙන්න දඟලනවා. ඊට පස්සේ අපි මේකව කොහොම හරි ඊට පස්සේ කොස්සකින් තල්ලු කරලා එළියට දැම්මොත් එහෙම අර කුණ බාගෙට මැරිච්ච එනි කූඹිය ඇවිල්ලා කනවා. ලොකු දුකක් විඳිනවා මේ සතා. එතකොට ආන් ඒ සංඥාව ආපු නැති හිඳයි අර ප්‍රාණඝාතය සිද්ධ වෙන්නේ. ආන් එක තේරුම් ගන්න ඕනේ ඉස්සෙල්ලා. මට පත්තය දැකලා මේ මොකක්වත් මතක් වුණේ නැහැ පස්සේ මතක් වෙන්නේ ඔව්. පස්සේ මතක් වෙන්නේ නැති අයත් ඉන්නවා. එයාට හේතුවක් හේතු සහ සම්බන්ධ වෙන්නේ නැති නිසා ඒකට ධර්ම ශ්‍රවණය කරන්න ඕන හොඳට. ධර්ම ශ්‍රවණය කරපුවම ඔන්නේ එයාලට ඒක මතක් වෙන්න පටන් ගන්නවා. මතක් වුණත් ක්‍රියා අර මරණ අය ඉන්නවා. මතක් වුණත් සමහර අය නෑ නෑ ඒක හරියන්නේ ඒ වගේද කෑවෝ කියලා මරණ අය ඉන්නවා. ආන් ඒකෙන් හින්දා නේද කෑවොත් මොකද වෙන්නේ? බඩ පුපුරනවාද අපේ? නෑ. නේද? නෑ පොළවේ පොළවේ ඇලෙනවද අපි වාහනයකට අහුනවා වගේ. නෑ ඕනනම් බැරි වෙලාවකවත් කෑවොත් දවස් දෙකක් ඉදිමිලා තියෙන්නේ. එච්චරයි. එන්න ඒ ඒක තමයි ඒක වෙන්න තියෙන දේ එකම දේ. මගේ ගෙදරට මම හදාගත්ත මං වෙන් කරගත්ත කොටසට තවත් සතෙක් ආවාය කියන එකේ තේරුම මොකද්ද කියලා බලන්න පොඩ්ඩක්. අපි මේ හිතන විදිහ වැරද්ද. මේ සතාගේ වැරද්ද පත්තෑයෙක් වෙලා ඉපදීමද මගේ නිවස ඇතුළට ඒමද? මගේ නිවස ඇතුළට ඒමයි. එයාට ආපින්දර මම දැනුවත් දෙන්නේ නැත්නම් මම මේ ලෝකෙ ඉන්න පත්තෑයෙක් කොහොම මරලා දාන්න යන්නේ මගේ නිවසට ආපු එක නම් වැරද්ද. එන එක නවත්ත කොහොම ඇති? එයාගේ ඉපදීම වැරද්ද නම් මම මරලා දාන්න ගියාට කමක් නැහැ නේද? ඒක මටයි තියෙන. මේක එයාටයි තියෙකුත් නෑ. ඉතින් එහෙනම් ඉපදීම වෙනස් කරන්න යන්න ඕනේ නෑ. ගේ ඇතුළට මේක වෙනස් කරගන්න නැති ගෙදර පරිස්සම් කරගත්තාම හොඳටම ඇති. ඒකින්ද සත්වය මරලා දාලා වැඩේ ඉවර කරන්න පුළුවන් කමක් නෑ. ඉතින් ඔන්න ඔය අදහස් තමන්ගේ හිතේ නැగిලා එන්න ඕනේ. නැగిලා එන්නේ නැත්තම් මොකද කරන්න ඕනේ? ඒවා මෙනෙහි කර කර මෙනෙහි කර කර හදන්න ඕන කාමයේ වර්ධවා හැසිරීමක් සිද්ධ වුණා නම් යම් කෙනෙක් අතින්. පසුව ඇති වෙන පසුතැවීමක් සිද්ධ වුණාට පින්නත් නැවත එවැනි පරිසරයක් ගොඩ නැගෙනකොට ආයතරයක් වෙන්නේ මොකද? පස්සේ බලා ගන්නවා ඒවා වෙන දෙයක් වෙන්නේ නැහැ කියලා මේ ශරීර තවත් ශරීර වලට ඇදීලා යනවා හරියට අපලට කාන්දායම දිලා යනවා වගේ ඒ වගේ තත්ත්වයක් තියෙන හින්දා මොකද කරන්න ඕනේ එහි තියෙන ආදීනව හොඳින් මෙනෙහි කරලා මෙනෙහි කරලා මෙනෙහි කරලා මෙනෙහි කරලා තියාගන්න ඕන තමයි පැත්තේ. ආන් අදාළ පරිසරයේ එනකොට තමන් මෙනෙහි කරලා තියෙන සිතුවිලි ඇදිලා ඇවිල්ලා අරවා ක්‍රියාත්මක භාවයට යන්න නැතුව යනවා. ඒවා ක්‍රියාත්මක භාවයට යන්න තියෙනවා. ඒ විදිහට අපි පින්නත් මේ සිල් රකින්නවා නෙවෙයි සිල් රැකෙන විදිහට අපේ సంతානෙ සකස් කරගන්න ඕනේ. ඒක හොඳට මතක තියාගන්න. නැත්නම් සිල් රකින්න බෑ. සිල් කැඩෙනකොට මොකද වෙන්නේ? කයෙන් වචනයෙන් වැරදි සිද්ධ වෙන මට්ටමට අපේ හිතවිලි සකස් වෙනවා නම් අපි දැනගන්න ඕනේ ආය සකස් වෙන්නේ නැති විදිහට ආය ඒ ඒ දේ වෙන්නේ නැති විදිහට හදාගන්න. වැරදි වෙන වෙන වාරයක් වාරයක් වාරයක් ගානේ ආ මගේ මේ උපකරණය වැරදි සිද්ධ කරන විදිහටයිපත් උනේ කියලා මේ හිත දිහා බාහිර උපකරණයක් දිහා බලනවා වගේ බල බල බල බල බල බල මොකද කරන්න ඕනේ? ඕන්න මොකද කියන්නේ දැන් මගේ කායික වශයෙන් මම කිසියම්ම වැරද්දක් මොනවද තුනයිනේ? ප්‍රාණඝාත, අදත්තාදාන, කාමිත්‍යචාර. ওই තුන විතරයි. කායෙන් සිද්ධ වෙන වැරදි. ඉතින් මේකෙන් එකක්වත් සිද්ධ නොවන විදිහට මම මගේ సంతානය සකස් කරගත්තා කියලා අන්න පිරික්සා පිරික්සමින් බල බල බල බල මගේ අතීත කාය කර්ම කෙසේද මම කොහොමද මම ඊයේ කොහොමද ජීවත් වුනේ පෙරේදා කොහොමද ජීවත් වුනේ ගිය සතියේ කොහොමද ජීවත් වුනේ ආය මේ වැඩේ වෙන්න විදිහක් නෑ ආය මේ වැඩේ වෙන්න දෙන්නේ නෑ ආය මේ වැඩේ වෙන්න දෙන්නේ නෑ කියලා හදන්න ඕනේ ඊළඟ වචනයෙන් වෙන වැරදි මොනවද පරස වචන බොරු හේලම් සහ හිස් වචන විශේෂයෙන් හිත තමයි ඔතන හොඳ කඩවීමක් ඇත්තටම. පැහැදිලිවම හරි අමාරුයි. ඔය මොන තරම් ධර්මයේ ශ්‍රවණය කරා එකතු වෙච්ච වෙලාවට බලන්න ඕනේ. ලෝකේ අමතක වෙලා අනුන්ගේ මස් පර්වත පිළිබඳ විස්තර. විස්තර, මස් විස්තර, ලේ විස්තර, පටු විස්තර. බලන්න ඕනේ පුරාජේරුව. නේද? මේ ගුණක් හදාගත්තා වගේ අපිත් මේ පොළොවෙන් කැලලක් අල්ලගෙන පොඩි ගුණක් හදාගෙන ඉන්නේ. එහෙනම් හිතලා බලන්න මේ ලංකාව කියලා කියන්නේ ඉන්දියන් සාගරයේ මුතු ඇටය. ඒකට ඒකේ ඉන්නේ මම මේ මගේ ගේ මගේ ඉඩම. අප්පච්චි චූටි චූටි කැලලක් එක නේද? සත්තුත් ඒ සත්තුන්ගේ පැත්තෙන් මොකක් හරි ගුණක් හදාගන්නවා වගේ අපිත් මොකද කරන්නේ පොළොවේම තියෙන නේද ගඩොල් කියලා කියන්නේ පොළොවේ පස් ඔය පස් වේලලා රත් කරලා අරගෙන නේද පොළොවේ මින සිමෙන්ති ටිකක් දාලා නිකන් අර එතන කුඹල්ලු ඉතින් කුඹල්ලු පැලෙන ඒවා දාන්නේ පස් කනල්ලා. ඒ වගේ ඇලෙන එකක් දාලා මේක හදාගන්න ඉතින්. හදාගෙන ඒ නමුත් ඒ தත්වයේ ගුහාවේ ඉන්නවා. අපි මේ ගුහාව හින්දා ගුහාව ඔළුවේ තියාගෙන ඇවිදිනවා. මගේ ගේ කියලා මහා මාන්නකින් ඇවිදිනවා. මගේ ශරීරය කියලා මාන්නකින් ඇවිදිනවා. ඉතින් මේ වගේ මේ පුංචි තැනක පුංචියට ජීවත් වෙන මම මොනවා ගැනද මේ කතා කරන්නේ අපේ කියලා බලලා ඉවර වෙලා හොඳට මෙනෙහි කරලා හිස් වචන කියවෙන්නේ නැති தත්ත්වයටපත් වුණොත් යම් කෙනෙක් වෙනත් මේ ගොඩාක් කෙලෙස් අඩු කරගෙන යනවා. එකතු වෙලා එකතු වෙලා හිස් වචන කියවෙන්නේ නැති තත්ත්වයට. කියවෙන්නේ නැති තත්ත්වයට. කියුණා නම් කල්පනා කරන්න ඕනේ. මම දැන් මේක අතාරින්න ඕන අතහැරෙන්නේ නැහැ නේ. ඇදිලා යනවා. මම කැමරට ඇදිලා යනවා වගේ යනවා. ඊළඟට එහෙම කරපු කෙනෙකුට තමයි ඊළඟට ඉන්දිය සංවරය ආදී තැන් වලට යන්න පුළුවන්. එහෙන් රූපයක් දැක මනාපයක් අමනාපයක් නූකර ගන්නා තත්ත්වයට හිත සකස් කර ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්නවා නෙවෙයි. ඉන්ද්‍රිය සංවරයෙන් ජීවත් වෙනවා නෙවෙයි පින්වත්නි. ඉන්ද්‍රිය සංවරයෙන් ජීවත් වෙන වෙන්න වෙන විදිහට තමන්ගේ సంతානෙ සකස් කරගන්නවා කියන තැනට යන්න ඕනේ. ඒ කියන්නේ ඉන්ද්‍රිය සංවර කරගන්නවා නෙවෙයි ඉන්ද්‍රිය සංවරය කෙරෙන විදිහට තමන්ගේ හිත සකස් කරන්න ඕනේ හැම වෙලේම සකස් කරන්න ඕනේ. ආ ඒක තමයි ධර්මයේ තියෙන ප්‍රත්‍ය ප්‍රත්‍ය ප්‍රත්‍යාවේක්ෂාව කියලා කියන්නේ. හරිද? කාටද මේ සමීප වෙන්න යන්නේ? රහත් හිතටයි සමීප වෙන්න යන්නේ. රහතන් වහන්සේගේ හිතටයි සමීප වෙන්න යන්නේ අපි. මේ විදිහට වැඩ කරන හිතක් හදා ගන්න හදන්නේ. ත්‍රින්දිය සංවරයෙන් අපගමනයක් සිද්ධ වෙනකොටම ඒක ආයතරයක් ඒ විදිහට නොවෙන්න හදා ගන්නවා. ඊළඟට බලන්න මම අර ඉස්සෙල්ලා කිව්වාර පත්තයාගෙන අර විදිහට හිතෙන්නේ පිළිඳි මෛත්‍රී සහගත සිතුවිලි. අහිංසා සහගත සිතුවිලි තමන්ගේ හිතෙන් මහා ප්‍රබල නැගෙන්න ඕනේ. ඒක කොච්චර ප්‍රබල කරගන්න ඕනද කියනවා නම් මේවා කොච්චර මේ චිත්තසංතාණයෙන් එන සිතුවිලි කොච්චර ප්‍රබල වෙන්න ඕනද කියලා මොනවද සිතුවිලි જાති තුනයි. නෙක්කම් අව්‍යාපාදා විහිංසා. නෙක්කම් කියන්නේ කාම ලෝකයෙන් නික්මීමේ සිතුවිලි. මේ අනිත්‍ය ස්වභාවයේ තියෙන දේවල් ගැන මෙනෙහි කරලා මෙනෙහි කරලා කැරෙනවා නම්, බිඳිනවා නම්, පළදි වෙනවා නම්, වෙනස් වෙනවා නම් මට ලැබිලා තියෙන ඔක්කොම නැති වෙනවා. මට මේ ජීවිතේ මොන හරි දීලා තියෙනවා නම් සුවය සුන්දරයි මధుරයි කියලා තියෙන ඔක්කොම නැති වෙනවා. මැරෙන්න ඉස්සෙල්ලා භාගර භාගයක් නැති වෙනවා. ඉතින් ටික ඔක්කොම එකවරම මරණය ඇදින්න තියෙනවා. එහෙනම් නැති වෙන දේවල් වලින් කවර පළක්ද කියලා අනිත්‍ය සංඥාව උපදවා ගන්න ඕනේ. මරණ සංඥාව උපදවා ගන්න ඕනේ. අර උපදවා ගන්නවා කියන්නේ ඒකයි. කුසලයේ උත්පාදනය කරගන්න මෙහෙම උපදවාගෙන උපදවාගෙන එක ප්‍රබල ප්‍රබල ප්‍රබල කරගන්න ඕනේ. ප්‍රබල කරගත්තම හැම නිමේෂයකම Tamanට මොනවාට මම මෙච්චර මේ දරුවන්ගේ දේවල් වලට මැරෙන්න හදනවාද? ඉතින් දරුවන්ට යුතුයකම කරන අපූර්වට. කිසිම මේ ලෝකේ වෙනසක් සිද්ධ වෙනකොට හිත සැලෙන්නේ නැති විදිහට හිත සකස් කරගන්න ඕනේ. සකස් කරගන්න ඕනේ. අනිත්‍ය මෙනෙහි කරන ලොකු දේවල් නෙවෙයි. හොඳට මරණය මෙනෙහි කරොත් කෙනෙකුට කලබල වීම අඩු වෙනවද නැද්ද? හොඳට අසුබය මෙනෙහි කරොත් කෙනෙකුට කලබල වීම අඩු වෙනවද නැද්ද? රාග ආදී කෙලෙස් තරමන්නේ. හොඳට බුද්ධානුස්සතිය මෙනෙහි කරොත් තමන්ට පුදුම ආඩම්බරයකින් පුදුම අභිමානයකින් තමන්ගේ කෙලෙස් ධර්මයන් නැති කරගන්න ලොකු හේතුවක් වෙනවා බෝධිසත්වයන් වහන්සේ වශයෙන් ඉඳා වූ දුක් මගේ බුදුරජාණන් වහන්සේ කියලා Tamanට හැඟීමක් පහළ වුණොත් පින්නත් මේ පුදුමාකාර විදිහට Tamanගේ අතුලාන්තයේ පිරිසුදු වෙන්න පටන් ගන්නවා. ඒ වගේම හොඳට මෛත්‍රිය වර්ධනය කරපු කෙනෙකුට ඉතින් හිතේ මෛත්‍රී සිතුවිලි උපදිනවා. කොච්චර එහාට යනකම් වර්ධනය කරන්න ඕනද කියනවනම් මේවා නෙක්කම් සිතුවිලි ඒ වගේම අව්‍යාපාද අවහිංසා සිතුවිලි මොනතරම් එහාට වර්ධනය කරන්න ඕනද කියනවනම් අප්පනා ව්‍යප්පනා චේතසෝ අබිනිරෝපණ හිතෙහි ඒ සිතුවිල්ල නැగిලා වෙන කිසිදු සිතුවිල්ලක් එන්නතු එක්ක දිගට මෛත්‍රී සිතුවිල්ල හෝ නෙකම් සිතුවිල්ලක් හෝ කලකිරීම සහගත ස්වභාවය හෝ ආන් ඒ විදිහට හැම නිමේෂයකම අති ප්‍රබලව නැගෙන විදිහට හිත සකස් කරන්න. එතකොට කිසිම කෙලස් ධර්මයකට තමන් යටපත් කරන්න බැරි තත්ත්වයකට හිත සකස් කරන්න ඕනේ. ආන් එහෙම කර්මන්නේ තත්ත්වයටපත් කරගත්ත හිතක් තමයි පින්වත්නි ලෝකෝත්තර අවබෝධය සඳහා සුදුසු වෙන්නේ. එවැනි හිතකට තමයි අර දැන් ඕක හරි අමාරුවෙන් එවැනි තත්ත්වයට පත් කරගෙන ගනිමින් යන කෙනෙකුට ආයෙ එවැනි සිතුවිලි ඇති වෙන්නේ නැති තත්ත්වයට මේ නාම රූප පරම්පරාවේ තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණත්‍ර අවබෝධ වෙනවා. අවබෝධ වුණා කියන්නේ ආයෙ නිත්‍ය සංඥා පහළ වෙන්නෙම නැහැ. සබ්බ සංඥා පහළ වෙන්නෙම නැහැ. ඒ කියන්නේ ඇත්තම ඇත්ත සංඥාවමයි පහළ වෙන්නේ. ඊළඟට ආත්මීය සංඥා පහළ වෙන්නෙම නැහැ මේවා මගේ ආත්ම කොට ගන්න පුළුවන් කමක් නැතේ කියලා. ආන් එහෙම කෙනෙකුට ආයසරයක් අර කෙලස් නූපදින තත්වයකටපත් වෙනවා. අන්න ඒ නූපදින තත්වයටපත් වෙනවා කියන අවබෝධ වුණා කියන්නේ. ඒක රහතුත්ම යන මහන්සියට මේ ලෝකයේ දැක නිත්‍ය සංඥා පහළ වෙන්නේ නැහැ. පංච පාදානස්කන්ධයේ කියලා සැප සංඥා පහළ වෙන්නේ නැහැ. සැපයි කියලා සිතුවිලි පහළ වෙන්නේ නැහැ. ඊළඟට ආත්මයි මේක මගේ මේක මගේ මේක මම කියලා මහා දැඩි ගැනීම ඇති වෙන්නේ නැහැ. ඒක මොකද ඒ එහෙම නැති ලක්ෂණ මේකේ අපිට දැනුත් හොයාගන්න පුළුවන්කම තියෙනවා. යම් කිසි දෙයක් දිහා දැක්කහම ඒ දකින්න දේ තුල අරමුණු වෙන්නේ නැති ප්‍රබල විදර්ශනා ලක්ෂණ තියෙන අපිට අරමුණු වෙන්නේ ඒවා අරමුණු වෙන විදිහට අපේ සංතානය සකස් කරන්න ඕනේ. ආන් ඒ විදිහට පිළිවෙලකට තමන්ගේ ළඟාවිය යුතු ඉලක්කය ගැන ඉවක් තියාගෙන ඒකට ගැළපෙන විදිහට දෙපැත්තට පයින් නැතුව හිත හදා ගන්න ඕනේ. ඇලීම් ගැටීම් අඩු වෙවි අඩු වෙවි අඩු වෙවි අතෙන්ට ළඟා වෙනද. හරියට නිකන් බයිසිකලයක් පදින්න පුරුදු වෙන කෙනෙක් පාපදියක් දෙපැත්තෙන් එක පැත්තකට වැටෙන්නේ නැතුව කෙලින් යන්න පුරුදු කරනවා වගේ මේ හිත එක පැත්තකටවත් ගැටෙන පැත්තකටවත් මේ ලෝකයේත් එක්ක ඇලෙන පැත්තකටවත් යන්න දෙන්නේ නැතුව ගැටුනේ කොච්චරද ඇලුනේ කොච්චරද එකමන බලාගෙන ඊළඟ වතාවේදී මෙහෙම නොවෙන්න ඕනේ ඊළඟ වතාවේදී මෙහෙම නොවෙන්න ඕනේ මේ සඳහා මොකක්ද බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ කියේ දේශනාවේ තියෙන උපක්‍රම සොයමින් පින්වත්නි තමන් හදන්න ඕනේ තමන්ගේ సంతානය. ආංගයකට අවශ්‍ය කරන සියලු දේ සම්මා සම්බුදුරජාන් වහන්සේගේ ධර්මය තුල තියෙනවා. ඉතින් අපි බලන්න ඕනේ පැහැදිලිවම තමන්ට අදාළව මේක හදාගන්න. නැතුව මේ කවුරුත් කියන විදිහකට නැත්තම් ඔක්කොමලාට එකම විදිහකට මේක කරන්නත් බෑ. තමන්ට අදාළව තමන්ගේ సంతානගත දුර්වලතාවය සකස් කර ගැනීම පිළිබඳ ප්‍රතිකාර කර ගැනීම කාගේ ළඟද කාගේ වැඩක්ද වෙන්න ඕනේ. තමන්ගේම වැඩක් වෙන්න ඕනේ. ඉතින් වෙනත් කෙනෙක් කරපු විදිහම කරනවා කියලා එකක් නැහැ. එහෙනම් මොකද මේකේ ළඟමී තියෙන సంతానගත වැඩ පිළිවෙල එකිනෙකාට එකිනෙකාට එකිනෙකාට වෙනස්. මොකද සසර ජීවිතේ ඇති කරගෙන නැති වෙලා ගිය සිතුවිලි පරම්පරාව අනුව තමයි අපි එක එක්කෙනාට සිතුවිලි පහළ වෙන්නේ. අපි සමාන දෙන්නෙක් මේ ලෝකේ කොහෙවත් නැහැ. සමාන දෙන්නේ කොහොම හොයන්නද සමාන පුවක්ගිරි දෙකක් පුළුවන් නම් ගාමින්ද සර්වසම පුවක්ගිරි දෙකක් හොයාගෙන යන්න කිව්වොත් මොකක්වත් වෙනසක් නැති පුළුවන්ද එහෙනම් මේසා විශාල විචිත්‍රත්වයක් තියෙන මේසා විශාල වෙනස්කමක් තියෙන සංයෝජනයක් තියෙන මේසා විශාල බොහෝ දේවල් එකතු වෙලා හැදෙන සිත්වල සමාන සිත් හොයන්න පුළුවන් වෙන. හරිම ඉස්සරහ. අන්නේ හුලගේ යනවා වාගේ ගෙවන මේ ජීවිතයේ තියෙන යථාභූත ස්වરૂපය තමන්ගේ තුලින් දැනගැනීමෙන් කිසිදුම ලෝභයක්, දේශයක්, මෝහයක් ඇති වෙන්නේ නැති තත්ත්වයටපත් වෙන්නේ ඒවත් එක්ක පොරාල්ලලා නෙමෙයි පින්නත් මේත් අවබෝධ කරගැනීම. අවිද්‍යාව දුරු කරගැනීම. ඉතින් හැමෝම කල්පනා කරන්න ඕනේ බුදුරජාණන් වහන්සේ මට අවශ්‍ය කරන සියලුම ක්‍රමවේදයන් සහිතව ධර්මයක් දේශනා කරලා තියෙනවා නිවීම සඳහා. එහෙනම් මම මොකටද යන්නේ බලාගෙන ඉන්නේ? ඉබේ පහළ වෙනවා නෙවෙයි මගේ මේ අකුසල් සිතුවිලි හේතු ඇතුව පහළ වෙනවා. ඉබේ නෙවෙයි මේවා. මට බෑ මට බෑ කියන ඉන්න දෙයක් නෑ හේතුව සකස් කරපු ගමන් ඵලය සකස් වෙනවා අහේතුක මේකුත් විකාර විප්‍රකාර දේවල් වලට ඇති වෙන හේතුව අයින් කරපු ගමන් ඒවා සකස් වෙන්නේ නෑ ඉතින් ඒකින්ද යමක් ඇතිකල්හි යමක් ඇති යමක් නැතිකල්හි ඒ ඇති වෙන්නේ නෑ දෙපැත්තකටම දේශනා කරා මේක ඒකේ තේරුම යමක් තියෙන හින්දා නැති වෙනවා ඇති වෙනවා කියන එක ඇත්තයි හැබැයි ඒක ඇති නොවෙන්න නම් අර තියෙන දේ අයින් වෙන්නම ඕනේ කියන එකයි ඒක තේරුම. එහෙමනම් නිකන් ඉඳලා කවදාකවත් ධර්ම අවබෝධ කරගන්න හම්බෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට කාය කර්ම වාක් කර්ම මනෝ කර්ම ප්‍රත්‍යවේක්ෂා කළා ප්‍රත්‍යවේක්ෂා කළා නැවත නිවැරදි කර කර නිවැරදි කර කර නිවැරදි කර කර සකස් කරන්ද කවදා හරි දවසක රහත් හිතට සමීප වීම විතර නෙවෙයි රහත් හිතට නේද සමාන්තර රහත් හිතට පරිපූර්ණ රහත් හිතක් නැති කරගන්නට මේ අත්දැකීම් අවකාශය තියෙන ඒ සඳහා අවශ්‍ය කරන සියලු මාර්ගය සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කර තින හැම දිනාටම ධර්ම ශ්‍රවණය කිරීමේ ආනිසංසයෙන් හැම දිනාටම මේ උතුම් tattwekටපත් වෙන මේ බුද්ධ ශාසනයදී අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය අධිෂ්ඨානය වාසනා ප්‍රඥාව ලැබේවා ප්‍රාර්ථනා කරමි. දෙවියන් නමෝදනා කරමු. ආකාශත්තා චුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති හැමදාටම තිරුවන් සරණයි Thank you. සාදු සාදු සාදු පින්නතුනි බුදු ධර්මයේ කියවෙන ප්‍රත්‍යවේක්ෂ කිරීම මාතෘකා කොටගෙන අද මේ උතුම් වූ ධර්මානුශාසන පැවතු දේශකයන්න් වහන්සේ පූජ්‍යපාද උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන්ද්‍රයන් වහන්සේ අප උන්වහන්සේට සාදු නදක් දෙමින් නිදුක් නිරෝගී සුවහා චිරජීවනය ප්‍රාර්ථනා කර සිටිමු. එනතුනේ ඔබටත් පුළුවන් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ මෙවැනි ධර්මානුශාසනාවක් සඳහා දායකත්වය ලබා ගන්නට එසේනම් 09 0112697140 ඔස්සේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආගමික අංශය අන්තන් ඔබ සැමට තෙරුවන් සරණයි